ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 8 වන සතිය මෙලෙසින් අදින්න ආරම්භ වෙනවා. ඉතින් අද සඳුදා දවස අලුත් දවසක් අලුත් සතියක්. ඉතින් අපි අලුතින් හිතන්න පටන් ගමු. ජීවිතයේ අලුතින් දකිමු. ජීවිතයේ නිවැරදිම වෙනසකට ඔබව රැගෙන යන රිසියෙන් බෝධි ආරූප වාහිනියේ අදත් ප්‍රතිවේක්ෂා වැඩසටහන සුපුරුදු ලෙසින් මෙහෙයවන්නට වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනිමු.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 අය අපිට ලොකු විශ්වාසයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ පිළිබඳව සහ මේක අත්දැකීමෙන් ස්ථීර විසඳුමක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා අත්දැකීමෙන් භාවිතයට ගත්තහම. එහෙනම් අපි භාවිතයට ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. එතකොට අපි මේ වෙලාවේදී මෙන්න මේ தত্ত্বය තියෙනවද කියලා බලනවා. අපි සතියක් පාවිච්චි කරන්න යන්නේ මෛත්‍රිය. සතියක් දැන් ප්‍රත්‍යේක කාර්යයට ප්‍රහාණය කරද්දී අපි වෙනස් වෙන්නයි හදන්නේ. හැබැයි අපි මතක් කරන්නේ දැන් අද 8 වෙනි සතියෙන් දැන් ආයේ මේ ප්‍රත්‍යේක කාර්යයට ප්‍රහාණය සති 7ක් ගිහිලා. එතකොට ලොකු කාලයක් ගත වෙමින් තියෙනවා. නමුත් දැන් නිවන් මඟ 500ක් අහලා හැදුනා මදි කියලා මම කියනවා. හැදුනා. හැදුනා නැත්තේ නෑ. ලොකු වෙනසක් සිදු කරගත්තා යම් යම් ආකාරයක සිතුවිලි වෙනස් වුණා. නමුත් ඇද්ද? මදි. දැන් අපි සූදානම් වෙන්නේ තරහට තිත තියන්න. තරහ එන්නේ නැති තත්යකට මනස සකස් කරන්න ඕනේ. තරහ කියන එක සැපද දුකක්ද? ඒක පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕනේ. තරහ කියන එක තමන්ට යහපතක්ද අයහපතක්ද? අනුන්ට යහපතක්ද අයහපතක්ද? දෙපාර්ශ්වයටම අයහපතක්. එහෙනම් ප්‍රත්‍යක්ෂා පටන් ගන්නකොටම පටන් ගත්තේ ඔහොම. ඒක අකුසලයක්ද නැද්ද? අකුසලයක්. දුක් රැස් වෙන එකක්ද නැද්ද? දුක් රැස් වෙන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්ද නැද්ද? දුක් විපාක තියෙන දෙයක්. එහෙනම් තරහ කියන එක හරියන්නේ නැහැ. නේද? තරහ කියන එකේ තියෙන ලොකුම ගැටලුව තමයි අනිත් අයගේ වැරදි දුක් විඳින්නේ තරහ යන එක්කෙනා. කවුරුත් කරන වැරදි වලට දුක් විඳින්නේ තරහ යන එක්කෙනා. ළඟම උදාහරණයක් ගත්තොත් අපි වාහනේ යනකොට අපේ වාහනයට වැරදි විදිහට කවුරු හරි වාහනේ පැත්තට වෙන වාහනයක් වැරදි නීති විරෝධී විදිහට වාහනේ පැත්තට වෙන වාහනයක් ඇවිල්ලා යනවා නරක විදිහට. ඉතින් ගියා. දැන් මෙහෙ මොකද? වැරද්ද කරේ කවුද? එහෙ මෙහෙ මොකද? තනියම දත් මිටි කාලා තනියම බයිනවා, තනියම පුපුරනවා නේද? වැඩන්නේ. එතකොට දැන් කියයි තනියම පුපුරනවා නේ බැන්නන වැඩක් තියෙනවා කියලා. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. බැන්නහම වැඩක් තියනවද? ඒකත් නෑ. වාහනේ ඇතුලේ පුපුරනවට වඩා හපා අපි විසඳුම හොයන්නේ. ඇත්ත ඇත්තටම තරහ ගියාම අපිට දුකයි. නේද? පීඩා සහිතයි. අපේ මනස අපිට දෙන්නේ පණිවිඩයක් දෙන්නේ හැම වෙලෙම සතුටින් ඉන්න කියලා. එයා හැම වෙලෙම උත්සාහ ගන්නවා මට දුක් ඇති නොවි තියාගන්න. හවුද නැද්ද? එයා ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. මේ ජීවිතේ අපි හැම වෙලෙම සැපෙන් සහ සතුටින් ඉන්නද බලන්න. ඒ අපේ මනසේ හැටි. ඒක මොකද දුක කියනක වේදනාවක්, දුක් වේදනාවක් හින්දා කායිකව හෝ මානසික දුක් වේදනාවක් ඇති වෙනකොට අපේ මනස ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ඒක සමනය කරගන්න එයා දන්න හැටියට හැසිරෙනවා. අපි ඒක උපකරණයක් විදිහට දුන්න ඇත්තටම එහෙම තමයි. එහෙනම් අපිට අයිති නැති අපිට අයිති නැති උපකරණයක්. එයා වැඩ කරන විදිහ දිහා බලන්න. එයා හැසිරෙනවා ඉක්මනට දුක් නැති කරගන්න ඕද නැද්ද කියලා බලන්න. කෑමක් දැක්කහම විජිකමක් ඇති වුනහම සැපයිද දුකයිද? දැන් කෑම තියෙන්නේ ඈත නම් මට මට සන්තකයට ගන්න බැරි නම් පැහැදිලිව අමාරුයි ඉන්න අමාරුයි මට. නේද? ඒ අපහසුව තියෙනවා ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඒ දුක නැති කරගන්න මගේ මනස මට පණිවිඩයක් දෙනවා ඉක්මනට. යනවා යනවා තෙන්ට ගිහිල්ලා අර කෑම අරගෙන ඉක්මනට මගේ දිව උඩට දාගන්න කියනවා. නේද? මේක පුංචි කාලේ නම් තිබ්බ දෙයක්. පොඩි කාලේ චොක්ලට් කෑල් පොඩි ළමයෙකුට චොක්ලට් කෑල්ලක් පෙන්නලා අපහුව ගන්නවා. දැන් මෙයා කෑ ගහනවද නැද්ද? ඕනේ කියනවා. නේද? කෑ ඇත්තටම කියන්න මට අපහසු නම් ඇඬෙනව නේද ඕන කෙනෙකුට දුක දරා ගන්න බැරි නම් මේ ළමයා ඇඬනවද නැද්ද? ඇයි මේ ඇඬන්නේ? එයාට ඉන්න බැරි හින්දා කොහොමද රිදෙන හින්දා එයාගේ හිත රිදෙනවා. එයාට ඒ චොක්ලට් දිව උඩට වැක්කිරෙන තුරු එයාට හරි අමාරුයි. ඇතුළ. නේද? එයාගේ පුංචි මනසට ওইට කලින් අත්දැකීමක් තියෙනවා. අර වගේ දෙයක් ගැන ආසාවක් ඇති වුණාම මේ කුඩේට දාපු ගමන් මේක හරියනවා. මේ කුඩේට දාපු ගමන් මේක අපි මේ ළමයාට චොක්ලට් නෙවන කිව්ව දැන් හා චොක්ලට් ඕනේ කියන්නේ හරි මම චොක්ලට් කෑල්ල අරගෙන එයාගේ සාක්කුවට දාලා සාක්කුවේ ෂිප් එක වහලා ඉබ්බෙන් දානවා. අද මම චොක්ලට් දුන්නානේ. අද මේක නවතිද? නෑ දැන් අද මේක ඌරලා හරි එහෙනම් මෙතෙන්ට වැටෙන්න ඕනේ. එයා දන්නවා ඒක. අපේ මනස හදන්නේ අපිට දුක් වෙන එක නැති කරන්න හැම වෙලේම. එයා හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ එයා දන්න විදිහට. නේද? කවුරු හරි මට බයිනවා. දැන් දුකයි. මගේ මනස දන්නේ කොහොමද දුක නැති කරන්න? එයා දුක නැති කරන ක්‍රමයක් මට කියනවා. එයා එයා දුක හඳුන ගන්නවා හඳුනගෙන කියනවා මේක නැති කරන්න ඕවා මේකයි කරන්න ඕනේ. මොකක්ද අපිට කියන්නේ? ওই පැත්තෙන් මට බයිනකොට මගේ මනස මට කියන්නේ මේ දුකයි ඒක නැති කරන්න මොකද කරන්න කියන්නේ? අනිත් පැත්තට බයින්න කියනවා. ඇත්තටම දැන්නහම මොකද දැන්නහම? සතුටුයිද නැද්ද? දැන්නහම සතුටුයි. එහා පැත්තට මම දැන්න ගමන් මට අර තියෙන පීඩනය අපහසු ඔක්කොම අයින් වෙනවා. බැරිලා දැනගන්න බැරි වුණොත් දැන් අරයා මට දැනලා බිව්වා. හරි දැන් මම දන්නවා හැන්දෑවේ වැඩට යන ගමන් මෙහෙන් එනවා කියලා. දැන් මම මුළු දවසම ඉන්නේ කොහොමද? එනකො මෙතනින් අල්ල ගන්නකො එතකම් මට කවදාවත් අහම කියලා මට මේ ටික කියනකම් ඒක සැනසීමක් නෑ කියනවා. අන්තිමට හැන්දෑව උතන යනකොට අල්ලගෙන හොඳට දෙසනවා. ඊට පස්සේ හ්ම් දැන් හරි. ඒ මගේ මනස මට කියන දේ. නේද? බුදුරජාණන් වහන්සේ හැබැයි දුක් නැති කරගන්න ක්‍රමය කියලා එකක් දේශනා කරා. දුක නැති කරන ක්‍රමේ මොකක් කියලා දේශනා කරේ? එකම ක්‍රමයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේද? දුක් නැති කරගන්න එකම ක්‍රමයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මට විසඳුම එන්න ඕනේ මම බෞද්ධ මානසිකාරයෙන් ඉන්නවා නම් මට විසඳුම එන්න ඕන මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. තරහ නැති කරන ක්‍රමය මට ඇවිල්ලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියනවාද තරහ කියලා දුක් ඇති වුනහම බයින්ද කියලා? එහෙනම් මගේ මනස ධර්මානුකූලද නැද්ද? නෑ නේද? මගේ මනස ධර්මානුකූල නැහැ. මගේ මනස ධර්මානුකූල නෑ. මේක ලොකු ප්‍රහාරයක්. හරිද? අපි බෞද්ධයෝ තේන මම මේ මම මේ එල්ල කරේ ප්‍රබල ප්‍රහාරයක් Tamanට ලොකු අර ගැස්මක් ගැහිමක් ඇති ලොකු ෂොක් එකක් වදින්න. මම මෙච්චර දානෙ දෙනවා මම මෙච්චර සිල් රකින්නවා මම මෙච්චර භාවනා කරනවා නේද? එහෙනම් මගේ මනස තාම ධර්මයට අදාළ සිතුවිලි උපද්දවන්නේ නැත උපද්දවන්නේ නැත ඒ විදිහට මම මගේ මනස සකස් කරගෙන නැහැ නේද එතන අපිට හිතන්න බොහෝ යමක් තියෙනවා පින්නත් ලොකු දෙයක් තියෙනවා හිතන්න හරි මේක උත්තර තේරුණොත් අපිට අපි මේක හදාගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ දැන් එහෙනම් අපි පළවෙනි අරමුණ මොකද්ද තරහ යනකොට තරහට හේතු සකස් වෙනකොට හරි ඇත්තටම ප්‍රබලම හේතුව තමයි තරහට ප්‍රතිවිරුද්ධ කෙනා මගේ ළඟ ඉදිරිපත් වෙන්නේ නැහැ ආර්ය ශ්‍රැංග මාර්ගයට අනුව විසඳුම මොකද්ද අව්‍යාපාද සංකල්පනා කොහෙද තියෙන්නේ සම්මා සංකප්ප ආරස්සංග මාර්ගය තියෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ගොඩවල් අට මේ ගොඩවල් අටේ තියෙන සියලු දුක් නැති කරන විසඳුම අපි කොහේ හරි අපිට දුකක් එනකොට ඒ දුක නැති කරන විසඳුම විදිහට එන්න ඕන ওই ගොඩේ ඒ ගොඩෙන් තමයි මට එන්න ඕන උත්තරේ හරිද එහෙනම් මට ආවේ ඒ ගොඩෙන්ද නෑ පරක් වෙලාවක්වත් ආවද දන්නේ බලන්න පරක් වෙලා එනවා. නේද? අධික තරහ තියෙන වෙලාවනේ තරහ අඩු වුණාම නම් එනවා. මෛත්‍රියෙන් හිටියනම් හොඳයි තමයි. හැබැයි ආය තරහ යනකොට ආයතන. එහෙනම් පළවෙනි කාරණාව පළවෙනි කාරණාව බෙහෙත් ගැල්විය යුතු තැනටම බෙහෙත් දාන්න ඕනේ. වැරද්ද තියෙන තැනට හරියට හරියටම වැරද්ද තියෙන තැන ස්පර්ශ කරන්න ඕන අපි. එතනම ටච් කරන්න ඕනේ නැත්නම් බෑ. නේද? ඒකත් අපි ඔක්කොම එකතු වෙලා වැරද්ද හොයාගන්න ඕන. දැන් ඕන අපි වැරද්දක් හොයාගත්තා. පළවෙනිම දුර්වලතාවය විදියට අපි හොයාගත්තා. මගේ මනසට හරි පණිවිඩය එන්නේ නැහැ. ඇයි මගේ මනසට හරි පණිවිඩය අදාළ තැනදී එන්නේ නැත්තේ? ඒකට හේතුවක් තියෙන්න ඕනේ. මම කියන්නේ පොළවේ පය ගහලා හිටගමු කියලා. වෙන දෙයක් උනද? එහෙම ජවයක් අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සහ මොකද්ද මේ පොළොවේ පය ගහලා හිටගමු කියන එක තේරෙනවද? ඇත්තටම මොන දෙයක් කියලා කියන්නේ. ගැලවිලා ගිය දෙන් මගේ බෙල්ල. නේද? ඒක <laughs> හිතනවා. නැරලා ගිය දෙන් මාව. ඇයි? මේ වැරදි සිතුවිලිත් එක්ක මගේ වර්ධනය සසර ජීවිතේ හාවෙක්, වේයෙක්, මීයෙක්, හිබ්බෙක්, කුකුලෙක්, නරියෙක්, හරකෙක්, කුරෙක්, කෝඹියෙක්, පෙරේතෙක්, භූතයෙක්, මලයක් එක්කලා ඉපදුණා. මට කරන්න දෙයක් නැහැ. ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් ගමම පැහැදිලි අතරම දෙන්න ඕනේ. අනිත් එක තමයි මේ ජීවිතේත් මම දුක් විඳින එක නවතිනවා. හරි සිතුවිලි මගේ හිතෙන් නැగిලා යන විදිහට සකස් කරගත්තා. ඒකෙන්ද මේ මේ මේ මේ වෙච්ච තිගැස්ම ඇත්තට එන්න. මගේ මනස නිවැරදි නෑ. මගේ මනස මට නිවැරදි සිතුවිලි දෙන්නේ නෑ. දැන් අපි හොයන්නේ ඇයි දෙන්නේ නැත්තේ? ඇයි දෙන්නේ නැත්තේ? ඇයි දෙන්නේ නැත්තේ? මගේ මනස අදාළ සිද්ධියකදී මොන කොහොමද අද කොහොමද අදාළ දේ එන විදිහට සකස් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. හරි? යම් සිද්ධියකදී අපේ පින්වත්නි අපිට සිතුවිලි එන්නේ කොහොමද කියලා බලන්න. දැන් මම කාරණාවක් මතක් කරන හැමදාම මේක කියන දේ. අනුරාධපුරේ කිව්ව ගමන් මොනවද මතක් වෙන්නේ? ආටමස්ථානයෙන් එකක්. ඇයි බස් නැවතුම් පොලක් නැද්ද අනුරාධපුරේ? නේද? මහනුවර කිව්වහම මතක් වෙන්නේ දරදා මාලිගාව. ඇයි ස්පිරිතාලය යන්නේ නැද්ද? ඔය දෙක දැන් කටපාඩම් වෙනවනේ මම ওই දෙක අහලා. හරි මේක අපිට ලොකු විසඳුමක්. ඒකයි මම එහෙම අහන්නේ. මහනුවර ස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් කවුරුදු ගාණක් මෙතන ඉන්නවා. මහනුවර කිව්ව ගමන් යාට මතක් වෙන්නේ මොකක්ද? ස්පිරිතාලේ. එහෙම නේද? එහෙනම් දැන් තේරෙන්න ඕනේ. යම් සිද්ධියකදී යම් සිද්ධියකදී යම් අරමුණකදී අපිට මතක් වෙන්නේ අපි වැඩියෙන් ඒ අරමුණත් එක්ක අතීතයේදී ආශ්‍රය කරලා තියෙන දේ නේද? ඒ අරමුණත් එක්ක අතීතයේදී මම වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ මොකක්ද? ඒක තමයි මට මතකෙට එන්නේ. පාසලේ පන්ති කාමරේ මතක් කරන්න කියනවා. පාසල යන කාලේ. කවුරු මතක් වෙන්නේ? හිටපු හොඳම යාළුවා මතක් වෙන්නේ. එතකොට හිටපු හොඳම යාළුවාව මතක් වෙනවා කියන්නේ මම වැඩියෙන් ආශ්‍රය කරලා තියන්නේ එයාව. නේද? හැම තැනකදීම හැම තැනකදීම එහෙමද නැද්ද? හැම තැනකදීම එහෙමයි. හැම දෙයකදීම එහෙමයි. එහෙනම් ඔන්න මම දැන් කියන්නේ යන්නේ දැන් තේරුම් ගන්න ලොකු උත්තරයක් හම්බ වෙනවා මේකත් එක්ක. අපිට සාමාන්‍ය ජීවිතයේදී තරහ යනවා කියන්නේ සිද්ධියක්ද නැද්ද? විසඳුම විදිහට මම වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ අනිත් පැත්තට බයින්ද කියන එකයි. හරිද? විසඳුම විදිහට මම වැඩියෙන් ආශ්‍රය කරලා තිබුණා නම් මේක ඇතුලේම මෛත්‍රිය උපදවා ගන්න ඕන මෛත්‍රිය උපදවා ගන්න ඕන මෛත්‍රිය උපදවා ගන්න ඕන කියලා තේරෙනවද නේද අන්න ඒක ආශ්‍රය කරලා තිබුණා නම් යම් තැනකදී තරහ යනකොට මටම මතක් වෙන්න පටන් ගන්නවා මෛත්‍රිය මෛත්‍රිය මෛත්‍රිය කියලා හරි. එහෙනම් දැන් විසඳුමක් තියෙනවද නැද්ද? දැන් මං සියල්ල වෙනුවෙන් තමන්ගේ හිතෙන් උත්තරයක් ගන්න කියනවා. මේ උත්තරේ හරියට එනවද කියලා බලන්න කියලා. මේ කියපු කතාව මේ අපි කරගත්ත විග්‍රහය හරි ඇත්තමද නැද්ද? ඒක එහෙමමද නැද්ද? ඒක එහෙමම තමයි. මං අහන මෙහෙම මං කිව්ව හින්දාද කියන්නේ? මම මැදිරියේ ඉන්නයි කියනවා නෑ කියලා. මං කිව්ව හින්දා නෙවෙයි කියනවා. ඉතින් මන්නේ දැන් කිව්වේ. නේද? මමනේ දැන් කිව්වේ. ආයෙ මං අහනවා මං කිව්ව හින්දාද කියන්නේ? නෑ. අපිට හොඳට දැනෙනවා ඒ කිව්ව කතාව ඇත්ත කියලා කාගේ තුලින්ද? තමන්ගේ තුලින් දැනෙනවා. යමක් යම් සිද්ධියකදී යම් දෙයක් වැඩියෙන් ආශ්‍රය කරලා තිබ්බොත් ආශ්‍රය කරපු දේ තමයි සංඥාවක් විදිහට මට එන්නේ. මේ වෙනකම් මම තරහ යනකොට මගේ හිතේ මෛත්‍රිය නැති හින්දායි මට තරහ යන්නේ. මගේ හිතේ මෛත්‍රිය කියන චෛතසික නැగిලා එන්නේ නැති හින්දා. නේද? ඒ අදාළ තැනේදී ඒක ඒක නැති හින්දායි මෛත්‍රිය ආවනම් මේක වෙන්නේ නැහැ කියන අදහස මේකට විසඳුම. මගේ දුක තරහ කියන දුකට විසඳුම ඇතුළාන්ත මෛත්‍රිය වර්ධනය කර ගැනීමයි කියලා මට එන්නේ නෑ ඒ එන්නේ නැති මං ඒ විදිහට හිතලා නැති හින්දා ඒක ආශ්‍රය කරලා නැති හින්දා එහෙනම් මම මොකද කරන්න ඕනද ඒක පුරුදු කරන්න ඕනේ ඒක පුරුදු කරන්න ඕනේ බලන්න එහෙම වුණා නම් මම මේ වෙනකොට මෛත්‍රිය වර්ධනය කරන කෙනෙක් බවට පත් වෙලා ඇත්තම කතා කරොත් අපි මෛත්‍රී සහගතද? නෑ නේද? අපේ මෛත්‍රිය තියෙන්නේ ඒක නිකන් යන්තම් තියෙන අර ඒ කියන්නේ අපි සැනසීමෙන් ඉන්න වෙලාවට අපි හරියම මෛත්‍රී සහගතයි. අපි හොඳින් ඉන්න වෙලාවට නේද අපේ මෛත්‍රිය අන්නේ මෛත්‍රිය කියන්නේ මහ පොළොවේ කෙලින් හිටගමු. ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියලා කියන ලොකු ධර්ම කරුණු කතා කරන එක නෙවෙයි. ප්‍රායෝගිකත්වයට කතා කරන එකක් කියලා මම කිව්වා. අපි මෛත්‍රී සහගතයි කියලා අපිට දැනෙනවා. අපිට හිතෙනවා. අපේ මෛත්‍රිය තියෙන්නේ කොයි වෙලාව වෙනකන්ද? තරහ යනකම් විතරයි. <laughs> තරහ යනකම් අපි හරියට අනිත් කට්ටිය ගැන මෛත්‍රිය ගැන අප්පෝ නේද අපි මෙහෙමයි අපි මෙහෙමයි කියලා. ඇත්තටම මෛත්‍රියට උදව් කරනවා. උදව් කරනවා ගොඩක් දේවල් කරනවා. හැබැයි මට එතනත් එක තරහ ගියොත් නේද? ඒකට විසඳුම විදිහට මට මෛත්‍රිය එන්නේ නැහැ. ඒකට විසඳුම විදිහට මෛත්‍රිය එන්නේ ඒකට විසඳුම් හොදට ගොඩ දේවල් කරාට පස්සේ මගේ තරහ සංසිඳුනහම ආයෙත් ඉමාර කරනවා. ඒක හිතේ ස්වභාවයක් වෙනවා. මේ තරහින් වල මෛත්‍රිය තරහත් එක්ක මෛත්‍රිය එන්නේ නැහැ. ඒකයි ඒ විසඳුම විදිහට එන්නේ නැත්තේ. දැන් ව්‍යාපාදයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන සංගාරව සූත්‍රයේදී දේශනා කරන ඉතා පැහැදිලිව ව්‍යාපාදයේ ඇතිවෙච්ච තැනත්තාට ඒ ව්‍යාපාදය ප්‍රහාණය කර ගැනීම සඳහාවක්වත් සිහියක් එන්නේ ඒක Tamanට අනර්ථය පිණිස හේතු වෙනවා. අනුන්ට අනර්ථය පිණිස හේතු වෙනවා. දෙදෙනාටම අනර්ථය පිණිස හේතු වෙනවා. ඉතින් අපි දිහා බලපුවම අපිට හොඳට තේරෙනවා. වෙන්න ඕන වැඩේ වෙලා ඉවරයි තරහ ගියාට පස්සේ. පස්සේ තමයි කල්පනා කරන්නේ අපරාධ මං කිව්වේ. අපරාධ මං කළේ කියලා. එහෙනම් තරහා කියන සිතුවිල්ලත් එක්ක ළඟම සිතුවිල්ලකින් අපිට එන්න ඕනේ. ඕක යට කරන්න. මොකෙන්ද? අපිට ළඟම සිතුවිල්ලෙන් එන්නේ අනිත් පැත්තට බයින්ද කියලා. ගහන්න කියලා. නේද? එන වෙන කෙනෙක්ව සිදවන්න කියලා යන්නේ. ඇත්තටම හිතන්න බලන්න අපේ තරහ අඩු වෙන්නේ අපේ පීඩනය අඩු වෙන්නේ අනිත් අය රිදෙනකොට. අනිත් අය රිදෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් එයාගේ හිත රිදවන්න ඕන අනිත් එක එයාගේ කය රිදවන්න ඕන. තරහ වැඩි වෙනකොට ඔය දෙකම ක්‍රියාත්මක කරනවා අපි. බැන බැන ගහනවා. නේද? පරිස වචන කීක ගහනවද නැද්ද? නේද? ගහනකොට කොහේ මොකද වෙන්නේ? රිදෙනවා යාට. නේද? එතකොට මට සනීපයි. හරිද? <laughs> වයින්කොට රිදෙනවා. එතකොටත් මට සනීපයි. එහෙනම් මගේ දුක් නැති කරගන්න මම ওই වගේ ක්‍රමයක් පාවිච්චි කරන්නේ. එහෙනම් තේරෙනවද? ගැඹුරින් හිතලා බලුවා නේද දැන් අපි අපි දිහා. අපේ ලොකු වැරද්දක් තියෙනවා කියලා. නේද? එහෙනම් මේක බුදුහාමුදුරු කියු විදිහට සකස් කරන්න නම් මම මොකද කරන්න ඕනේ? ඔන්න ඔය ටික මෙනෙහි කරන්න ඕනේ. හරි? අන්න ඒකයි පින්වත්නි අපි මෛත්‍රිය වර්ධනය කරන්න පෙර හරිද පළවෙනි අභ්‍යාසය තමයි දේශයේ ආදීනවයක් මෛත්‍රියේ ආනිසංසත් හොඳට මෙනෙහි කරන්න ඕනේ. නැත්තම් කවදාකවත් මේ ගමන යන්න බෑ. මේක මම කියන්නේ හොර මෛත්‍රී කියලා. හරිද? බොරු මෛත්‍රී කියලා කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? අපි නිකන් ඔන්න ඔහේ පැත්ත කරලා සීල සත්‍යයෙන් දුක් වෙන රෝගී වසුපත් වේවා සීල සත්‍යයෙන් දුක් වෙන රෝගී වසු විනාඩි 5ක් කරා මෛත්‍රී භාවනාව වැඩුවා කියනවා. හරි. ඒක හොර මෛත්‍රී, ඒක බොරු මෛත්‍රී. හරි. එතකොට එහෙනම් අපි මේක නිවැරදි කඩයිමකට පත් කරගන්න ඕනේ. ඒ සඳහා මූලික පදනම මෛත්‍රිය කියන්නේ මහා විශාල සංකල්පයක්. ඒ සංකල්ප හරි ගැඹුරු සංකල්පයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොම කොයි වගේ කියලාද? අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි තියෙන මිත්‍රත්වය වගේ මිත්‍රත්වයක් සියලු සත්‍යයන් කෙරෙහි කියලා. හ්ම් මේක කොච්චර එහාට ගිය සංකල්පයක්ද කියලා ඔප්පු කරන්න මම මේ වගේ උදාහරණයක් කියනවා. හුඟක් දවසට. දැන් මම කියලා තියෙනවා මෙතන කාගේ හරි දැන් බර කියන තැනක් කියන්නකෝ දැන් මේ ස්ථානක මේ මේ මෙතන ඉන්න කාගේ හරි දුරකථනයක් වැදුනොත් මම නිඳා කරනවා කියලා ඉස්සරහට අරගෙන. හරි? දැන් මම එහෙම කියලා තියෙනවා ඒකේ ආදීනවා කියලා දීලා කියලා දෙන දුරකථනයක් වැදුනොත් ඉස්සරහට අරගෙන නිඳා කරනවා කියලා. දැන් අම්මෙකු දුවේකු ඉන්නවා කියලා හිතන්න මෙතන. දැන් අම්මට ඇහෙනවා දුවගේ දුරකථනය වදිනවා. අම්මට මොනවද හිතෙන්නේ? අපේ මේක නොවෙන්න ඕන දෙයක් මේ ළමයාට මේක ඉක්මනට දැනුනොත් හොඳයි ඉක්මනට මේක ඕෆ් කරගත්තොත් හොඳයි අනේ ඉස්සරහට ගත්තේ නැත්නම් හොඳයි අරගෙන නින්දා කරේ නැත්නම් හොඳයි කියලා කම්පාවක් සහිතව එහෙම එකක් නේද දැනෙන්නේ හොඳයි වෙන කෙනෙක් ඉදිරිය කතනයක් වදින වුණොත් මේ අම්මට මොනවද හිත අඳුරන්නේ නැති කෙනෙක් ඉදිරිය කතනයක් වදින මෙච්චර කිව්වා හාමුදුරුවෝ මෙච්චර කියලා ඉවර වෙලා මේක ඕෆ් කරගන්න බැරි වුණා ඉස්සරහට අරගන්නමයි ඕනේ නින්දා කරන්නමයි ඕනේ එතකොට තමයි හරියන්නේ ඔය වෙනස තියෙනවද නැද්ද? මෛත්‍රිය වඩපු කෙනෙක් නම් අර දුව ගැන සිත සිතුවිල්ලමයි අනේ මේ කවුරුමත් කමන්නේ ඉස්සරහට ගත්තොත් කොතරනම් නින්දාවක් වෙයිද පීඩාවක් වෙයිද අන්න එහෙම සිතුවිලි ඇති වෙන අය නැහැ කියලාද කියන්නේ? ඉන්නවා. හරිද? හැම කෙනෙක් කෙරෙහිම එකම මෛත්‍රී හැඟීම ලෝකය කෙරෙහිම. ඒක මම අහනවා මේ පින්වත් අයගෙන් ලේසි වැඩක්ද? බැරි වැඩක්ද? බෑ කියලා දැන් හිතෙනවා. බැරි වෙයි කියලා හිතෙනවා. නමුත් අපේ මානසිකාරය අපි සියුම්ව ක්‍රමානුකූලව විමසුවොත් අදාළ තැන් ටික හදන්න පුළුවන්. හරිද? අදාළ වැරදෙන තැන් ටික අපි හිමීන් සරේ අපේ මානසිකාරය විමසුවොත් මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන වැරදි තැන් ටික ඒ වැරදි තැන් ටිකට අදාළ බෙහෙත දුන්න ගමන් මේක හරියනවා. ඒක හරියටම හොයාගන්න මේ වගේ උත්කෘෂ්ඨ හැඟීමකින් පෝෂණය වෙන්න වැරදින තැන් ටික හරියටම හොයාගෙන හරියටම බෙහෙත් ටික ගල්වන්න ඕනේ. ඒකයි පදනම සකස් කරන්න ඕනේ කියලා මම කිව්වේ. පළවෙනි දේ මගේ හිතේ පණිවිඩය එන්න ඕන මට ඕකට විසඳුම මෛත්‍රියයි ඕකට විසඳුම මෛත්‍රියයි කියලා. හරිද? ඒ සඳහා අපි එවැනි සිද්ධි ආශ්‍රය කරන්න ඕනේ. මෛත්‍රී කරන්නේ නැතුව අනිත් දේවල් කරපු එකේ හානිය තේරුම් ගන්න ඕනේ. තරහට මම ප්‍රතිචාර දක්වපු අතීත සිද්ධි තියෙනවා. මම විතරන්නේ අනිත් අය දක්වපු සිද්ධි තියෙනවා. ඒවා ගැන නැවත නැවත ආශ්‍රය කරන්න ඕනේ. එතනදී මෛත්‍රිය යෙදිච්ච නැති එක මෛත්‍රිය යෙදෙන්න තිබ්බ තැන එතන. නේද? මෛත්‍රිය යෙදෙන්නේ නැති වෙච්ච හින්දා ඇති වෙච්ච ආදීනව හොඳින් මෙනෙහි කරන්න ඕනේ. හරිද? එහෙනම් ඒක ඒ වගේම ඒ වගේ අවස්ථාවලදී මෛත්‍රිය යොදවපු අයට ඇතිවෙච්ච ආනිසංස යෙදීමෙන් ඇතිවන ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. අන්න ඒ මෙනෙහි කරනට අපේ හිත පණිවිඩය හදනවා ඉස්සලා. එහෙනම් පළවෙනි පියවර කවදද මේක පටන් ගන්න දැන් එතකොට? අද සඳුදා. නේද? දැන් මම දන්නවා බාන ඉවර වෙච්ච ගමන් මොකද කරන්නේ? මේ වැඩේ පටන් ගන්නවා. මෙනෙහි කරන්න පටන් ගන්නවා. නේද? ඔව් පුළුවන් තරම් ඉක්මනට මොකද අද අපි මේ දේ सिद्ध කරනවා හෙටත් මේකේ අඩුපාඩු සාකච්ඡා කරනවා අනිද්දා ධර්ම සාකච්ඡාව සිද්ධ වෙනවා ඉන්න අනිද්දා අපිට තියෙන ගැටලු සාකච්ඡාව සිද්ධ වෙනවා ඊට පස්සේ මේක සමාජගත කරන විදිහට කතා කරනවා ඒක සිකුරාද වෙද්දී අපි හොඳ දැනුම ඒක රාශි කරගෙන ඒකටයි අපි මේ එක දෙයක් අරගෙන ප්‍රත්‍යක්ෂ වැඩසටහන සාකච්ඡා කරන්නේ සතියක් පුරාවට ප්‍රායෝගිකව කොහොමද මේ කරන්නේ. ඉතින් වැඩිම ප්‍රතිඵලයක් ලැබෙන්න නම් මොකද කරන්න ඕනේ? අදම ප්‍රායෝගිකව මේක කරන්ද මේ කියන දේ කරලා වෙනස බලන්න. හරිද? කියන දේ කරලා වෙනස බලන්න. හරි මම නිකන් අහන්නම් ඊයේ පෙරේදා ගිය සතියේ විතර තරහ ගියලාව නැද්ද? තියෙනවා. ඊයේ පෙරේදා ගිය සතියේ විතර මෛත්‍රියෙන් මගේ හිත පුරව ගන්න ඕනේ කියලා හැම වෙලාවෙම මෛත්‍රිය වඩන්න ඕන කියලා හිතුණාද? හුඟක් වෙලාවට නෑ. එහෙනම් මේක වෙන්නෙම නෑ මේ විදිහට හිතුවත් වෙන්නෙම වෙන්නෙම නෑ කවදාකවත් වෙන්නේ නෑ. එතකොට නිවැරදි සංකල්පනා වර්ධනය වුණේ නැත්නම් නිවන් දකිද වර්ධනය වුණේ නැත්නම් නිවන් දකිද? එහෙනම් අපි නිවන් දකින්නෙම නෑ. හරිද? මෛත්‍රී බුදුන් දැක්කත් මෛත්‍රිය පහළ වෙන්නේ නෑ. ඒකට අවශ්‍ය කරන මානසිකාරය සකස් කරේ නැත්තම් හොඳයි. දැන් එනම් අපි කීපයක් අරගෙන බලමු. පොඩ්ඩක් අරගෙන බලමු. Tamanටම වෙච්ච ප්‍රශ්න වගේක් තියෙනවා අතීතයේදී. ඒව ගැන පොඩ්ඩක් මෙනෙහි කරන්න. මේ ප්‍රශ්න තුල මෛත්‍රිය වර්ධනය කරගන්න තිබුණා. මේ ප්‍රශ්න වලට විසඳුම තිබ්බේ මෛත්‍රිය වර්ධනය කිරීම තුල. දැන් මම ආශ්‍රය කරන්න යන්නේ. නේද? දැනටත් සමහර ගැටලු පිළිබඳව මගේ හිත මට දෙන විසඳුම මොකද්ද? තාමත් ඉන්න මට තරහකාර දෙන්න තුනේ. ඒකට ඉස්සරහට ආවොත් එහෙම මගේ හිත මට දෙන විසඳුම බයින්ඩ් බයින්ඩ් රිදවන්න කියලා. නමුත් මම ඒකයි කිව්වේ මෛත්‍රිය වඩන්න නම් මහ පොළවේ පය ගහලා අඩිය තියන්න ඇත්තට මුණ දෙන්න කියලා. ඇත්තටම අපේ ගෙදර මගේ ඥාතින් අතර ඉන්න සමහර අය ඉන්නවා. මං හොඳට දන්නවා මේ හැපි හැපි හැපි හැපි තියෙන ප්‍රශ්නේ. හරිද? මතක් වෙනකොට තරහෙන්ම පීඩිත වෙන්න ප්‍රශ්නේ ඇත්තම කතා කරොත් මම චුට්ටක් මෛත්‍රියෙන් කතා කරොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා දන්නවද නැද්ද? ඈස්තිද මගේ හිත? ඈස්තිද? හ්ම් එහෙම කොහෙද? ඒ මගේ හිත ලෑස්ති නෑ. එහෙනම් ඒ වගේ අතීතයේ වෙච්ච බොහෝ වැරදි විසඳුම් ගත්ත සිද්ධි අරගෙන මෙතන විසඳුම තියෙන මෛත්‍රියෙන් මෛත්‍රියෙන් මෛත්‍රිය වර්ධනය වීමෙන් තමයි කියලා අර වෙච්ච ඇබැද්දි ටික හොඳට මෙනෙහි කරන්න ඕන ආදීනව මම තනියම දුක් විඳින හැටි මේ ප්‍රශ්නේ හින්දා මම කොච්චර දුක් විඳ දවසකට කී සැරයක් පිච්චෙනවද දැවෙනවද නේද තරහකාරයෝ මතක් වෙනකොට තනියම පුපුරනවා දැකලා තියෙන පුතු වලට වෙලා තනියම පුපුරන අය පිපිලි පිපිලි ඉන්නේ නේද මේ කිසිම අදාළ කෙනෙක් නැහැ ළඟම තනියම පුපුරනවා ලොකු ප්‍රශ්නයක් ඒක නේද දත් පෝට්ටු වෙනවා අත මෙහෙම වෙනවා මතක් වෙනකොටත් නේද කියපු වචන කරපු දේවල් සසර විඳින දුක්ඛේ සංසාර දුක්ඛ ස්කන්ධේ තියෙන නේද මහා කරදරේ ඕකේ තේරුම හදිස්සියකට කාට කාහරි පාලනය කරගන්න බයින් නෑ කියන එකද මෛත්‍රී වඩන කියලා. බයින. වැන්නට පිච්චෙන්නේ නෑ. බයින්නේ කොයි වගේ අදහසකින්ද? හදා ගැනීම අදහසින් විතරයි. හරියට කොයි වගේද බලු පැටියෙක් මෙහාට එනවා නම් දැන් මෙතනින් මට එලව ගන්න ඕන නම් මම ඉතින් මෛත්‍රියනේ අන්න මෝඩ මෛත්‍රිය කියන්නේ ඒකයි. හරිද මම පෙන්වන්න ඕන මම මෛත්‍රියම ඔක්කොම කරා දැන් මට බයින් බයින් දෙයක් නෑ බලු පැටියට. දැන් මට කියන්න වෙන කොහොමද? බලුපැටිය යන්න මෙතන සුදුසු තැනක් නෙමෙයි මෙතන අපි බණ කියන තැනක් බලුපැටිය යන්න බලුපැටිය යන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? අන්න යාට කියන මෝඩ මෛත්‍රිය කියලා. හරි. එතන මෛත්‍රිය ඕන තැනක්ද? ඕන තැනක්. හැබැයි වචනය සැර වෙන්න ඕනේ. ඇයි මං හොඳට දන්නවා මෙයා පාලනය වෙන්නේ අර්ථ රසයෙන් නෙවෙයි ශබ්ද රසයෙන් කියලා. නේද? එහෙනම් අපේ ජීවිතේ මේ මහා විකාරයක් වෙන්නේ නැහැ ඕකේ. හ්ම්. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මෛත්‍රිය කියන්නේ සිත ඇතුලේ තියෙන සිතුවිල්ලක් විතරයි. හ්ම්. මෛත්‍රියෙන් බයින්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. මෛත්‍රියෙන් බැන්න කෙනා පුපුරන්නේ නැහැ. රත් වෙන්නේ නැහැ. දැවෙන්නේ නැහැ. හරි. හැබැයි මෛත්‍රියෙන් නැතුව මෛත්‍රී වචන වලින් කතා කරන සමහර අය තරහ ගිහලා මෛත්‍රී වචනෙන් කතා කරන දක්මිට කාලා. හැබැයි වචනේ නම් මෛත්‍රියෙන් වගේ හැබැයි ඇතුළේ එහෙම දැකලා නැද්ද? ආනංගියේ කියලා කතා කරන කවුරු හරි හම්බුනහම. අද යට මොකද්ද? හ්ම්. <laughs> ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඇතුළත් පිටත් දෙකම මෛත්‍රිය සහගත වෙන්න ඕනේ කියලා. හරි. හොඳයි. කොහොම නමුත් කමන්න දැන් අපි කරන ක්‍රියාකාරකමට යනවා. ක්‍රියාකාරකම තමයි හොඳට මෛත්‍රියේ හානිසංසත් දේශේ ආදීලා Tamanට වෙච්ච දේවල් මෙනෙහි කරන්න ඕන හොඳට. මට වෙච්ච දේවල් අතීතයේ යටදී මම කොච්චර දුක් විඳලාද කියලා මෙනෙහි කරනවා. ඊට Tamanට විතරක් මදි. මොකද මම ගොඩාක් අත්දැකීම් ලැබලා නැහැනේ. අපේ ගෙදර ඉන්නවා කියලා හිතන්නකො එක්කෝ විවාහය අසාර්ථක කරගත්ත කෙනෙක් නැත්නම් රැකියාව නැති කරගත්ත කෙනෙක් සෑහෙන ලොකු හානියක් කරගත්ත තරහ ගිහලා. එයා ගැන මෙනෙහි කරනවා. අනුන්ට වෙච්ච දේවල්. ඒතකොට හොඳට තේරෙනවා මෙයාට මේ ඔක්කොම උනේ මෙයාගේ ද්වේෂය හින්දා කියලා. අපේ ගමේ ඉන්නවා ගහගත්ත කොටාගත්ත මරාගත්ත කෙනෙක්. ගමක් ගත්තා දැන් අපේ ගෙදර කවුරුත් එහෙම කරගෙන නැතර ගම් වල ඉන්නවනේ. හ්ම් සමහර අය ඉන්න පොඩි දෙයක් ඉඳලා අන්න ඒ කට්ටියට ඒක සිද්ධ වෙච්ච හින්දා ඇති වෙච්ච ආදීනවා. එයා ගත්ත විසඳුමනේ නේද? එයා විසඳුමද එයා පවුල කෙනෙක් මරලා දැම්මා. කවුරු දන්න කෙනෙක් දන් දෙයක් තියෙනවා කියලා හිතන්නවා. එහෙම හිතපුවාම අපිට තේරෙනවා මේ ක්‍රියාත්මක වුණේ දේශය. නේද? ගමේ කෙනෙක් මේ විදිහට ක්‍රියාත්මක වුණේ ද්වේෂයෙන් එයා දන්නේ නැහැ එයාගේ තුල ඇති එයාට තුල විසඳුම ආවේ නැහැ මෛත්‍රිය එන්න ඕන කියලා මෛත්‍රිය වර්ධනය කරලා තිබුණේ නැහැ ඒකින්ද මොකද උනේ මේක හරියට විශ්ලේෂණය කරනවා හරි ඒකද එයාගේ ද්වේෂය වර්ධනය වෙලා වර්ධනය කරලා මොකද උනේ ඒක එයාට පාලනයක් නැති විදිහට ක්‍රියාත්මක වුණා ඇයි එයාට දුක ද්වේෂයත් එක්ක එන පීඩනය දරන්න බැරි වුණා එයා ද්වේෂය වැඩෙන්න ඉඩ ඇරියා හරි ඒකින්ද ඒකත් එක්ක පීඩනය දරන්න බැරි වුණා අන්තිමට මොකද කරේ? පීයක් අරගෙන හැඳලා දැම්මා. අන්න එහෙම වෙච්ච දේවල් කීපයක් අරගෙන මෙනෙහි කරන්න ඕන අතීතය නිවැරදි විශ්ලේෂණයකින් වැරදි විදිහට තරහ ගන්න නෙවෙයි මේක මෙනෙහි කරන්නේ. හරිද? අතීතයට යන්නේ අතීතය මෙනෙහි කරන්නේ මොකටද? සත්‍ය වේක්ෂාවද මතකයිනේ. අතීත කාය කර්ම වාක් කර්ම මනෝ කර්මයන් පිළිබඳව මෙනෙහි කරන්න කිව්වා මොකටද? සකස් කරගන්න ඒවා. එහෙනම් Tamanට වෙච්ච දෙයක් අනුන්ට වෙච්ච දෙයක් ඒ සිද්ධ වෙච්ච සිද්ධිය අපි විශ්ලේෂණය කරලා බලනවා ඒ හිතවල මේකයි උනේ කියලා. දැන් උදාහරණයක් විදිහට ඔන්න මට මම මෙනෙහි කරපු එක දෙයක් මම කියන්නම් පෞද්ගලික දෙයක් වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය මෛත්‍රිය වර්ධනය කරන්න යන වෙලාවේ ඒ සිතුවිල්ල ඇති කර ගැනීම සඳහා එක වෙලාවක මම ගිහිව ඉන්නකොට උසස් පෙළ කරන කාලේ මොකද උනේ අපේ ගමට ඇතුල් වෙන තැන පාරක් මැද තරුණ ඉතා තරුණ කෙනෙක් සහෝදරයෙක්ව මරලා දාලා තිබුණා. ඉතින් මං කිට්ටු කරලා බැලුවා බලනකොට ඒ කියන්නේ බඩ ටයර් එකක් දාලා පුච්චලායි තිබුණේ. හරිද? ඊළඟට තව ටිකක් කිට්ටු වෙලා බලනකොට කකුල් වල පරාලන ගහලා තිබුණා. ලොකු පරාලන කකුල් වල තිබුණා. ඉතින් එදා ලොකු සංවේගයක් ඇති වෙලා ආවට මෙදා මම මට මෛත්‍රී කරනකොට තමන්ගේ ගමේ අය කියලා මෛත්‍රී කරන මේ සිද්ධිය තමයි මතක් වුනේ. එතකොට දැන් ඒක විශ්ලේෂණය කළ යුතු තියෙනවා. නේද? අපිට පුළුවන් හිතන්න පාරායනයක් ගන්න. ඒ එහෙම හිතන්නවත් බෑ. එහෙනම් නිදි කුඹ කට්ට කරනව කොච්චර හිතෙනවද? නේද? නමුත් මේ සිද්ධිය සිද්ධ කරේ කවුරු හරි පුද්ගලයෙක්. සතෙක් නෙවෙයිනේ. ඉතින් මෙයා ගැන හොයලා බලනකොට අපි දන්නවා ඒක කොහොමද කරෙන්නේ කියලා. සමහර අය බෙදන්න ඕන වෙලා මොකද කරේ? ශක්තිමත් තරුණයෝ ඉන්න පවුල්වල අම්මා තාත්තව ගිහිල්ලා සමහර පිරිසක් විසින් දරුවට පේන්න මරලා දානවා. මරලා දාන්නේ අහවල් කණ්ඩායමේ නමින්. අපි හිතමුකෝ තමන්ගේ අම්මා තාත්තා. මේක බලන්න මේක මේ විදිහම වුණා. අපි බලාවෙද්දී අපේ අම්මයි තාත්තයි මරන අහවල් කණ්ඩායමෙන් ගාලා මරුව විදිහට. ඊට පස්සේ දැන් මට මගේ අම්මා තාත්තා මරපු කණ්ඩායමේ එක්කෙනෙක්ව වෙනත් දෙනවා. පරාලැනෙකුත් එක්ක. දැඳලා. දැන් පුළුවන් දෙපැයි වැඩි. බොහෝ විට පුළුවන් වෙනවද නැද්ද? බොහෝ විට පුළුවන් වෙනවා. නේද? එහෙනම් මේ ඇනේ කකුලට යන්නේ දේශය කියන ප්‍රබල සිතුවිල්ලක් හේතුයි. එහෙනම් ඒකෙන් දෙගොල්ලම මෙතෙන්ට ඒ අදාළ සිද්ධි කරපු දෙගොල්ලම මෙතන නැහැ. නේද? සිද්ධියට මුණ දුන්න කවුරුවත් නැහැ. මෙතන සිද්ධ වෙන්නේ වෙන වැඩක්. නේ? මෙතන සමීකරම සිද්ධ වෙන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ මොකෙන්ද? එක් පුද්ගලයෙකුගේ සිතක් තුළ ඇති වෙන අධිකතර වූ දේශය එයාට ඒක මෛත්‍රී බවට පරිවර්තනය කරගන්න බැරි වීම හේතුවෙන් සිද්ධ වෙච්ච අකරතැබ්බයක් ඒ. ඒකෙන් අන්තිමට වෙන්නේ මොකද්ද? එයාත් අපාගාමී කෙනෙක් බවට පත් වෙන යාළ ඔක්කොම දුක් විඳිනවා. ආන් ඒ විදිහට මෙතෙන්ට විසඳුම මෛත්‍රියයි කියන එකත් එක්ක දේශයේ ආදීනයක් මේක. මේකෙන් දාලා අපාගාමී වෙනවා. විශාල පාප කරගන්නවා. ප්‍රාණඝාත කරගන්නවා. නේද? මේ සමහරලාට තමන්ගේ භාර්යාව මරලා දානවා. තමන්ගේ දරුවෝ මරලා දානවා. නේද? දෙමව්පියෝ මරලා දානවා. හරි ඒ විදිහට අපි ගමේ වෙච්ච දේවල් අරගෙන ආදීන වශයෙන් මෙනෙහි කරනවා. හැබැයි උතෙන් තව දෙයක් ඔබට එකතු කරනවා. මම දේශය අයින් කරගත්ත කෙනෙක්ද? නෑ. ඇත්තටම ওই සිද්ධිය මට මුණ පාන්නුනොත් මගේ අතින් ඔබ වෙනවා කියලා අපි දැන් කිව්වා. ඒක එහෙම වෙන්නේ ඇයි? ද්වේෂය කියන ධර්මතාවය මගේ ළඟ තාම තියෙන හින්දා. ඇත්තටම එවැනි දෙයක් සසර හරි සිද්ධ වුණොත් මට මම මේ වගේ අපායෙම ගිහිල්ලා කල්ප ගාන දුක් විඳින කෙනෙක් බවට පත් වෙන සිවිඩ කඩක් තියෙනවා. ඒක දරුවේ ඔන්න දැන් දැන් ගම ගැන ওই විදිහට මෙනෙහි කරලා අපි ඉන්නවා රට ගැන. හරි. එහෙනම් මේ දේශ ඔය සිද්ධිය මටත් මුණ පාන්න පුළුවන්කමක් තියනවද නැද්ද මේ ඉන්න තත්ත්වයටද? එහෙනම් දේශය කියන එක මට දැනෙන්න ඕන වහාම ඉවත් කළ යුතුයි කියලා. ඔය වගේම වෙනවා අපේ රට ගැන. ඒත් ওই කාලෙදිම එක අම්මා කෙනෙක් ගෙදර තමන්ගේ පුතත් එක්ක ඉද්දි ඇවිල්ලා පුතාව අරන් යනවා. හරි? අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? දැන් ඉහිටි දැනක් නැහැ. උදේ අම්මා චීට් එක තනගෙන හැම තැනම ඇවිදිනවා. පුතාව හැර කවුරුවත් කියන්නේ නැහැ. අහන කෙනෙක් මේ දරුවා ගැන කියන්නේ නැහැ. බලනකොට මේ දරුවාගේ කඳෙන් වෙන් කරපු හිස විතරක් රටක ගහලා යටින් බාල්දියක් තියලා බෝඩ් එකක් ගහලා තියෙනවා මේ ගැන කවර කිව්වොත් මරණය කියලා. අම්මට තමයි මේක හම්බෙන්නේ. අම්මා ඉක්මනට ගිහිල්ලා මොකද කරන්නේ දුවගෙන ගිහිල්ලා මගේ පුතේ කියලා හැදගෙන හිටිය චීත් එක අල්ල අරගෙන ඒකේ මේ ඔළුව උතාගෙන පපුවට තද කරගන්නවා. ඒ වෙලාවේ හැදී ඇතිවෙච්ච උමතුව මේ අම්මට මරණ මොහොතක් වාම තිබ්බ උමතුවෙමයි මරණේ. කොහොමද වැඩි? මේ ඔක්කොම මොකේ ආදීනවද? දේශේ ආදීනව නේද? මෛත්‍රිය නැතිකම. මේ දේශය මෙහෙම භයානක දෙයක්. මේ විදිහට මෙනෙහි කරනවා. මේවා මෙනෙහි කරන්නේ සංවේග උපදවා ගන්න නැත්නම් මේ හිතම ආගති කරගන්න යට ගිය අතීතය මෙනෙහි කරලා පීඩ ඇති කරගන්න නෙවෙයි. මේකත් එක්ක මට එන්නේ මොකද්ද? මටත් මේ ටික වෙන්න පුළුවන්. මටත් මේ ටික වෙන්න පුළුවන්. ඒකත් එක්ක මට එන්න ඕන අදහස මොකද්ද? වෛරයක් නම් සිද්ධ වෙන්න එපා. දැන් මම ওই ටික කියනකොටම ওই තරහ කියන එක, දේශය කියන එක මගේ ළඟින් අයින් වෙන්න ඕනේ, අයින් වෙන්න ඕනේ, අයින් වෙන්න ඕනේ කියන අදහස දැන් ඇති වෙමින් තියෙනවද නැද්ද? දේශයේ මාත්‍රයක්වත් තියෙන්න ඕනේ නෑ කියන අදහස දැන් තියෙනවද නැද්ද? නේද? එනවද නැද්ද? ආ එහෙනම් අන්න මම වෛර නැත්තේ වෙම්වා තරහ නැත්තේ වෙම්වා කියලා මගේ පැත්තට ප්‍රාර්ථනාව එන්නේ ඔය වගේ ආදීනෝ මෙනෙහි කරොද්ද නැද්ද ඊයේ පෙරේදා එක වෙලාවක්වත් මෛත්‍රිය වුණා කියලා හිතුන්නේ නැහැ කිව්වා මේ දැන් හිතෙන්න පටන් ගන්නවා තේරෙනවද මම එක කිව්වේ හරියටම තැනට බෙහෙත් ටික දෙමු හොඳ මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් හරිද එහෙම නැතුව අපිට අදිෂ්ඨාණයෙන් විතරක් මම මෛත්‍රියෙන් ඉන්නකොට කවදාකවත් ඉන්නේ නැහැ. එහෙනම් ආදීනව මෙනෙහි කරන්න ඕනේ. හොන්දට ආදීනව මෙනෙහි කරන්න ඕනේ. හ්ම්. දැන් ওই පහුගිය කාලේ බඩේ බැඳගෙන බෝම්බ ඇවිල්ලා මිනිස්සු ඉන්න තැන් වලට පුපුරගත්තා හිටියා. මේ කට්ටිය ඇත්තටම කොහොමද ඒක කරේ? මේ තව චුට්ටකින් මැරෙනවා කියලා දන්නවා. ඒ ආපු කටියට අම්මා නැද්ද? තාත්තා නැද්ද? සහෝදරයෝ නැද්ද? ඉන්නවා. කොහොමද ඒ කරේ? පසුව දැක්කනේ ඒවට පුරුදු කරපු හැටි. පුංචි කාලේ ඉඳන් එයාට හැම වෙලේම මෙහෙම බැලුවත් හැමතැනම ෆොටෝ එකේ නම් පේන්න තියෙන්නේ වෛරය. සිංහල ජාතියත් එක්ක වෛරය සකස් අවුරුදු ගාණක් කරපු පුහුණුවක ප්‍රතිඵලයක් ඒ. අන්තිමට ඇට ඉවසිල්ලක් නැහැ මේක ඇවිල්ලා පුපුර ගන්නකම් කට්ටියක් ඉන්න තැනට ඇවිල්ලා. හරිද? ඒ හදලා තියෙන දේශය, ඒ ක්‍රියාත්මක වෙන දේශය. ඒක තමයි දේශයේ තියෙන ආදීනව. හොඳට මෙනෙහි කරන්න ඕනේ. මටත් ඒක වෙන්න පුළුවන් කොයි වෙලාවක හරි මාව මෙහෙ තැනක ඉපදුනොත් ඒ වගේ තැනක කවුරුහරි මාව අල්ලලා ඒ වගේ පුරුදු පුහුණු කරොත් මම යනවා ඒ වැඩේට. නේද? හා. තව එකක් විතර කතා කරමු අපි. තාත්තා කෙනෙක් මරලා දාපු පුතෙක් ගැන අපි අහුවා. කීපයක් නහුවා. එක අවස්ථාවක් ගැන මම තොරතුරු හෙව්වා. ඒ අවස්ථාව එතන තිබුණේ හරිම කාරණාවක්. ඒ තමයි මේ තාත්තා හැමදාම බීගෙන ඇවිල්ලා අම්මා තමයි සම්පූර්ණයෙන් ගෙදරට අවශ්‍ය සියලු දේ පවුලට අවශ්‍ය සියලු දේ හරියන්න කරන්නේ. මෙයා හැමදාම බීගෙන ඇවිල්ලා වටේ පිටේට නින්දා කරලා තියෙන උයලා තියෙන දේවල් විසි කරලා දාලා දරුවන්ටවත් කන්න දෙන්නේ නැතුව හරියම කරදර කරනවා. එක දවසක් මේ විදිහට විකටම කරදර කරන මේ දරුවාගේ හිතේ ටික ටික ටික ටික දේශය වර්ධනය වෙලා වර්ධනය වෙලා තිබේ. එක දවසක් බීම පෙරලාගෙන අම්මගේ බෙල්ල අල්ලගෙන මරන්නම හදනවා. බැලුව බැලුව මොනවත් කරන්න බැහැ ළඟ තිබ්බා. උදළු මිටක් අරගෙන තාත්තගේ උදළු ගහුවා. කරුණා. හැන්දෑව මොකද උනේ? මේ ළමයා කොච්චර පැන්නා? හරිද? එහෙනම් තාත්තගේ මරණය මෙයාට දරන්න බෑ. මම අහනවා මේ පින්නන්තගේ ඒ වගේ සිද්ධි සමුදායකට අපිට මුණ දෙන්න සසර ජීවිතේ හරි පුළුවන් වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද? උනොත් ඔය ටික කරනවද නැද්ද? තාත්තමරු මොකද වෙන්නේ? අනිවාර්යෙන් අපාය. එහෙනම් පුරුදු පුහුණු කරන්න වෙනවා. දේශය කියන්නේ හරිම භයානක කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ සරව ගොඩකට සරව එකතු වෙනවා වගේ බලාගෙන ඉඳි දැවෙන එකක් ඒක. අන්තිමට සැලසුම් හදනවා. මිනිස්සු මරන්න සැලසුම් හදන මේ හොඳට හිටියා. එහෙනම් දේශය කියන්නේ ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න ඕන දේශය ආදිනවා. මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මේක ඇතුලෙන් පුපුර පුපුරෙන්න පටන් ගන්න හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරි මේක ඇතුලෙන් නොයවසිල්ලෙන් එන්න පටන් ගන්නවා. මෛත්‍රිය වඩන්න ඕනේ. දේශය නැති කරන්න ඕනේ. දේශය නැති කරන්න ඕනේ. මගේ ඇතුලෙන් ස්වයංක්‍රීයවම එනවා අදහසක් මම වෛර නැත්තේ වෙන්වා තරහ නැත්තේ වෙන්වා කියලා. අන්න ඒක එනතුරු දේශය ආදින මෙහෙ කරා. අනිත් පැත්තේ මෛත්‍රී ආනිසංස. සාන්තිවාදී ජාතකය නේද? මේ ශාසනය තුල මේ ශාසනය තුල හිත වඩන අය තමන්ගේ අතපය හතර කපලා දාන වෙලාවේදී පවා දේශ මාත්‍රයක්වත් නැතුව ඉඳ පුරුදුහුණු කරලා තියෙනවද නැද්ද? ඊළඟ අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනුන්ගේ වැරදි හින්දා මම විඳෝ විඳෝ ඉන්නවා. හ්ම්. සාන්තව හැම කෙනෙක් කෙරෙන හැම නිමේෂයකම මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්න පුළුවන් තත්වයක් අපි උදා කරගත්තොත් මේ ජීවිතේ කොතන ලස්සන වේද? නේද? සුන්දර වේද? ඊළඟට මොනවාද ආනිසංස වශයෙන් තියෙනවා? සුවසේ නිින්ද යනවා. සුවසේ හැරෙනවා. නරක කියලා පේන්නේ නැහැ නේද? ඒතර මිනිසුන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. දෙවියන්ට පවා ප්‍රිය කෙනෙක් වෙනවා. කොට වැඩිය නොමුලාව කාලක්‍රියා කරනවා. හරි. නිබඳව සුවසේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් අපි අන්නේ විදිහට ඒවත් හොඳට මෙහෙ කරන්න ඕන. දැන් මොකද වෙන්නේ? මගේ හිත নিরතුරු මට කියනවා මෛත්‍රියෙන් හිත පුරවා ගන්න, මෛත්‍රිය හදා ගන්න, මෛත්‍රිය හදා ගන්න දේශය නැති කර ගන්න කියලා. මේ අත් කැඩේවා, කකුල් කැඩේවා, බෙල්ල කැඩේවා කියලා ප්‍රාර්ථනා කළේ එහෙම තියෙනවද මිනිස්සුන්ට? නෑ. කවදාකවත් හොඳට විශ්වාසද? ආ මේ බලන්න. <laughs> අපේ තාත්තට වෙලා කවුරුහරි බැලලා යනවා. හැන්දෑවට මොකක් හරි කරනකොට. උදේ අපිට ආරංචි වෙනවා වයස විලෙන් වැඩිලා අතක් ඇල්ලලා කියලා. මොකද කියන්නේ? හොඳ හොඳ වැඩි කියලා නිකන් ඉන්න තව එකක් කියනවා. එක අතක් නෙවෙයි දෙකම කැඩෙන්න සිද්ධ කියලා. එහෙනම් අත් කැඩේවා, කකුල් කැඩේවා, බෙල්ල කැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ තමයි හැටි මොකේද දේශේ. නේද? ක්ලේශය ආවොත් අපි කායික පීඩා මානසික පීඩා ප්‍රාර්ථනා කරනවා එක්කෙනාට. ඒකනේ වැඩි. එහෙනම් දේශය නැති වෙන්න නම් මම නිබඳව අනිත් අයට කායික පීඩා මානසික පීඩා නැති කෙනෙක් විදිහට ප්‍රාර්ථනා කරන්න ඕනේ. හරිද? එහෙනම් මේකට පිඹුරු පතක් නැස්ති වෙන්න ඕනේ. නිබඳව මගේ ළඟ හැබැයි අදහසක් තියෙනවද නැත්නම් මට කායික පීඩා ඇති වෙන්න එපා මානසික පීඩා ඇති වෙන්න එපා කියලා. එහෙනම් අපි ඒ ප්‍රාර්ථනාව අපේ තුළට ඇති කරගන්නවා. පළවෙනියෙන් එහෙනම් දැන් අර විදිහට දේශීය ආදීනාවක් ඇති කරගත්ත කෙනා හෙට දවසේ අපි ඉතින් කතා කරන හින්දා දේශීය ආදීනාව මෙනෙහි කරන්න ඕනේ. මම වෛර නැත්තේක් වෙම්වා තරහ නැත්තේක් වෙම්වා දුක් පීඩා නැත් එක්කෙන් මා කියනකොට මොකටද? කායික පීඩා. මම මං ගැන නේද? ඊළඟට සුවපත් වූ සිතත් එක්කෙන් මා කියනකොට මානසික පීඩා නැති කෙනෙක් වෙන්න ඕනේ. නිබඳව තියෙනව නේද ඒක අපි ළඟ? එහෙනම් දැන් මට මං ගැන අදහසක් ඇවිල්ලා තියෙන ප්‍රබල අදහසක් අන්තිම දෙක මං ගත්තේ තියෙන එකමයි කොහොමද කලින් දෙක මොකද්ද වෛර නැත්ෙක් වෙම්වා තරහ නැත්ෙක් වෙම්වා කියලා කිව්වේ මොකටද ඔය විදිහට ආදීනව මෙනෙහි කරනකොට මගේ පැත්තෙන් මට ප්‍රබල අදහසක් මගේ පැත්තෙන් වෙනවා මම වෛර නැත්තේක් වෙනවා තරහ නැත්තේක් වෙනවා කියලා. ඒ වගේ මම ඒකට එකතු කරා දැනට තියෙන දෙක දුක් පීඩා නැත්තේක් වෙනවා සුවපත්තු සිතත් එක්ක වෙනවා කියලා. ඒ ටික හොඳට දැනෙන තුරු දැනෙන තුරු දැනෙන තුරු මොකද කරන්න ඕනේ? ආදීනව මෙනෙහි කරන්න ඕනේ. හරි ආනිසංශ මෙනෙහි කරන්න ඕන. මේක මට එතකොට හොඳට දැනෙනවා. හරි. ඔකට සමහර අය කියනවා මට මෛත්‍රිය වැඩෙනවා කියලා. ඔකට සමහර අය කියනවා මම මම කියලා ගත්තාම මමත් වැඩෙනවා කියලා. ඒ වගේ නම් පස්සේ කතා කරමු. ගැටලු සාකච්ඡා කරන වෙලාවල් තියෙනවනේ. දැන් අපි නේද? මේ මම මෛත්‍රිය වැඩනවා කියන එකට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම පින්නත් මේකට මම උත්තරයක් දෙලා ඉන්නේ නැත්තම් කරන්න බෑ හිතේ. පරමාර්ථය අවබෝධ කරගන්නයි අපි යන්න හදන්නේ. පරමාර්ථය අවබෝධ වෙන්නේ සම්මතය කැඩීමෙන්. නේද? දැනට මම කියලා අදහසක් තියෙනවද නැද්ද? බත් කන්නේ කවුද? මම. බණ අහන්න ආවේ කවුද? මම. ආයෙනගේ තියෙන එක නගන්නකෝ දැනට. 아무ත එකක් දාගන්න ඕනේ. <laughs> ඒකට කියනවා සම්මතය තුල තියෙන මේ සම්මත කරගත්ත දේ. සම්මතය කඩන්නයි අපි මේ දැස් තියෙන්නේ. ඒතර මෛත්‍රී භාවනාව කරන්න හදන කට්ටියට උඟක් අර උපදෙස් දෙන්න පටන් අරන් ඔය මම වෛර නැති එකෙන්ම ගහ මමත්වය වැඩි වෙනවා කියලා. නෑ නෑ මම පැහැදිලි කරන්නම් ඉදිරියේදී මමත්වය අඩු වෙන විදිය කොහොමද කියලා. හරි. මමත්වය අඩු කරගන්නයි මේක අපි කරන්නේ. හොඳයි. කොහොම නමුත් කමන්නේ දැන් තව පුංචි පියවරක් කියලා මම ධර්ම දේශනා කර කරන්න යාළුකමක් තියෙනවා නේද? මිත්‍රත් කියන්නේ යාළුකමන්නේ. මට ලැබෙන හොඳම දේ මට ලැබෙන හොඳම දේ මගේ අතුලාන්ත ප්‍රාර්ථනාවක් වෙනවද නැද්ද යාළුවට ලැබෙන්න ඕන කියලා අම්මා තාත්තට හොඳම දෙයක් ලැබුණා දරුවෝ කෙරෙහි මෛත්‍රියක් තියෙන හින්දා සමහරවිට අම්මා තාත්තා කන්නේ නැතුව දරුවන්ට දීලා සතුට වෙනවද නැද්ද නේද ඒ මෛත්‍රිය හින්දා නේ එහෙනම් මට මොනවාරි හොඳම දේ මට ඇත්තටම හොඳ මිත්‍රත්වයක් තියෙන කවුරු හරි ගැන මට මොනවාරි ලැබෙනවද මට හැම වෙලේම ප්‍රාර්ථනාවක් ඇතුලෙන් ඇති වෙන මොකද්ද මට වගේ මෙයාට මේක හැදෙනවා හොඳයි ලැබෙනවා හොඳයි කියලා. එහෙනම් මම උත්සාහයක් ගන්නවා. මම වෛර නැත්තෙක් වෙන්න ඕන කියලා තද බල හැඟීම මට තියෙනවා දැන්. ඇයි ආදීනව මෙනෙහි කරෝ? හින්දා. මම තරහ නැත්තෙක් වෙන්න ඕන කියලා තද බල හැඟීම මට තියෙනවා. කොහොමත් මම කායික පීඩා මානසික පීඩා නැත්තෙක් වෙන්න ඕන කියලා අදහසක් තියෙනවා. අන්න දැන් තමයි මට පුළුවන් වෙන්නේ වෙන කෙනෙක් ගැන හිතන්න. ඉතලම ගෙදර කට්ටිය ගැන ගමුකෝ. මා මෙන්ම මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුපතු සිතත් වෙත්වා මහා මෙන්න එක ගැඹුරු හැඟීමක් අනේ මට වගේ මට විතරක් නෙවෙයි මං වගේම මගේ ගෙදර හැම දෙනා වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා සුපතු සිතත් වේවා කියලා අර ප්‍රබල හැඟීම ඉස්සෙල්ලා ඇති වුණේ නැත්නම් මට මේක ඕනමයි කියලා අර කියන වචන ප්‍රබලව හැඟීමක් විදිහට එයිද? එන්නේ නැහැ. ඒකයි මම කිව්වේ හොර මෛත්‍රී, බොරු මෛත්‍රී කියලා. හරිද? එහෙනම් මේක ගැඹුරින් යා යුතු වැඩ පිළිවෙලක්ද නැද්ද? නේද? අනිත් එක මේක පටන් ගත්ත වෙලාවේ ඉඳලා බොහෝම විසඳුම් තියෙන බොහොම රසවත් භාවනාවක්. මුල කර්කස නැහැ. මැදත් කර්කස නැහැ. අගත් කර්කස නැහැ. එන්නෙන්ද එන්නෙන්ද විසඳුමක් ඇති වෙන එන්නෙන්ද එන්නෙන්ද හිත සුවපත් වෙන ඉස්සරහට කරගෙන යන්න ආසහිත වෙන මුලින්දම සුන්දර අත්දැකීම් ලැබෙන සුන්දර අත්දැකීම්. සෞම්‍ය මාර්ගයක් ඒක. හරි ක්‍රමානුකූලව ඉස්සරහට යනකොට සැනසීම හොඳට දැනෙනවා. සුවය හොඳට දැනෙන වෙනස හොඳට දැනෙනවා. හොඳයි. ඔය ටික එහෙනම් අද දවසේ පැවරුම හැමදාම පැවරීමක් තියෙනවානේ. ගෙදර වැඩ. අද දවසේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ පැවරුම මොකද්ද? පැත්තකට ඉඳගෙන දේශීය ආදීනව මෛත්‍රියානිසංස හොඳට මෙනෙහි කරන්න ඕන තමන්ගේ අනුන්ගේ රටක් වශයෙන් ලෝකයක් වශයෙන් වෙච්ච දේවල්. මේ සුදුකටපත් වෙච්ච හැටි. මා කොහොමද මෙනෙහි කරන්නේ? මටත් මේ ටික මමත් මේ වගේ දරුණු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා සිද්ධිය අරන් මෙනෙහි කරන්න ඕන මොනවා වෙනකන්ද? හම්මෝ දේශේ මාත්‍රයක්වත් තියාගන්න හොඳ නෑ. ඒක නැත්තරම ඇති වෙනකන් අඩුම කරන්න ඕනේ නැතිම කරන්න ඕනේ කියලා දැනෙන තුරු මම වෛර නැත්තේ පෙම්වා කියලා දැනෙන තුරු තරහ නැත්තේ පෙම්වා කියලා දැනෙන තුරු ඒ හැඟීම උපදින තුරු බොරුවට එක කියලා නම් වැඩක් නැහැ. හරිද? පැත්ත වෙලා මම වෛර නැත් එක්ක මම තරහ නැත් එක්ක මම ආකට මෙලුව වැඩක් නැහැ. ඒ හැඟීම එන තුරු අපි දේශයේ ආදීනව තමයි මෛත්‍රී ආනිසංස හොඳින් මෙහි කරන්න ඕනේ. හරි මේක වැඩ පිළිවෙලක් පැහැදිලි වැඩපිළිවෙලක් කරන්න ඕන දෙයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ දෙයක්.